වෙන්න ධම් සාකච්ඡා ආරම්භ කරමු මාර්ගඵල අවබෝධයේ தત્ත්වය තේරුම් ගැනීමට ඉස්සෙල්ලා අවශ්‍යම කාරණය මාර්ගීය වළන එක කියන කාරණය බුද්ධ දේශනාව බුදුරයන් වහන්සේ අහනවා එක් අවස්ථාවක මහණනි ගහක් හිටවාගත්ත ගොවියෙකුට ඒ කියන්නේ අවශ්‍ය කරන වෘක්ෂයක් මොන හරි ගහක් හිටවාගත්ත කෙනෙකුට එහි පළ දරන්න ඕනම් කඳ ඕනම් මල් පළ ඕනම් අවශ්‍ය නම් ඒ ගොවියා කුමද්ද කරන්න ඕනේ කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරන් බල භික්ෂුන් වහන්සේලා උත්තර ස්වාමීනි ඒ ගහට සාත්තු කරන්න ඕන. ඒ සාත්තුවට අමතරව මල්පල ලබා ගැනීමට කඳ ලබා ගැනීමට ගොවියට තවත් කරන්න දෙයක් තියනවාද කියලා අහනවා. ස්වාමිනී තවත් කරන්න දෙයක් නැහැ තේරෙන්නේ නැහැ ඉතින් එහෙම එකක් නැහැ. බුදුරන් වහන්සේ කනුමත කරලා කියනවා. අන්න ඒ වගේ මේ දහම් පාල නෙලා ගන්න අවශ්‍ය නම් එම අයවිසි මේ මාර්ගය අනුගමනය කරන්න මාර්ගය නැවත සාත්ව කරන්න. එන අපි කල යුත්තේ අවශ්‍ය කරන මාර්ගය නැවත සාත්ව. මේකෙදි වැදගත් දෙයක් තියෙනවා. මේ ශාත්‍රයේ මුල කොතනද කියලා බලන්න ඕන. හැබැයි ඉතින් නුවණ අවශ්‍යයි පළවෙනි තැන. පඤ්ඤාවන්තස් සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කිව දෙන මේ ප්‍රධාන තැනක් වෙනවා. අනිකාර ධර්මයේ වැඩක් නැහැ කියන එක නෙමෙයි ඒ කිව්වේ. මාර්ගඵල අවබෝධය වැනි උපරිම ඵල නෙලා ගන්න නම් මේ ධර්මය අවබෝධ කරන ප්‍රඥාවන්තයෙ ඉන්න ඕනේ. ඒක ප්‍රඥාවෙන් අඩු අයට කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ප්‍රඥාව වැහිලා තියෙන්න පුළුවන් විවිධ හේතු උඩ. ඒ බාහිර හේතුන්ගෙන් හටගත්ත නැන ඒ විවිධ හේතු අරගන්න ක්‍රම තියෙනවා. ශාසනය තුල නොඑක ආකාරයෙන් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරනවා නම් හරි. එබඳු උතුමන් ඇසුරු කරන දර්ශනය කරන ඒ දර්ශන මාත්‍රයේ පවා එබඳු උතුමන්ගේ ශ්‍රවණ සද්ද ශ්‍රවණ මාත්‍රයේ පවා අර කියන වැහුම් ඇරෙන්න හේතු වෙනවා අර මණ්ඩුක දිව්‍ය පුත්‍ර වාග්යය කියනකොට පේනවා සසර හේතු වාසනා තිබුණත් සංසාරගතව දිනන මාර්ගඵල නොලබලා හිටපු නිසා සතර උප්පත්තිය සතරපා උප්පත්තියෙන් මිදිලා නොහිටපු නිසා තිරිසන් ආත්මයක ගෙම්බෙක් වෙලා ඉපදුනා. මණ්ඩුක කිව්වේ ගෙම්බා. හැබැයි බුදුරයන් වහන්සේ දේශනා කරන ධර්ම නාදය හරි මිහිරි. සසල පුරුද්දක් එහෙම තියෙන නිකම්ම ගෙම්බන්ට ඔය ටික කරගන්න බෑ. ඒ සසරේදී හේතු වාසනා තිබුණාට තිරිසනෙක් වෙලා උපන්නත් සසර පුරුද්දරේ සද්දෙට සවන් දෙන්න හිතෙනවා. චිත්ත ප්‍රසාදේ ඇති වෙන්න හේතු වෙනවා. මෙන්න මෙහෙම අවස්ථාවකේ චිත්ත ප්‍රසාදේ මහා පිනා ඒ පින නිසා දෙවියෙක් කියලා උපදින්න හේතු වුණා ඒ මොහොතේම යම්කිසි දරුවෙකුගේ නැන ගොපළු දරුවෙක් ගැන කියන්නේ ගොපළු දරුවෙකුගේ කෝටුවකට හිර වෙලා හරක් බලන්න ගෙනින කෝටුවකට හිර වෙලා ගෙම්බ එතන වලා. ඒ මොහොතේ මේ චිත්ත ප්‍රසාදී නිසා මැරිලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපන්නා. අන්නේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුන නිසා ඒ සම්පත්තිය මොකද්ද කොහොමද කියලා බලන්න ඥානියත් ඒ මොහොතේ පහළ වුණා. බලනකොට දැක්කා අර තිරිසන් සතා වෙලා ගෙම්බා වෙලා ඉපදිලා ඉන්න වෙලාවෙත් බුදුරන් වහන්සේ දහම් දේශනා කරන ආදී සවන් දීමේ ප්‍රසාදේ මට මෙච්චර ලාභයක් ලැබුණානේ කියලා. වැඩි වෙලාවක් ගියේ නැහැ ඒ මොහොතේම දේව ශරීරයෙන් ඇවිදිලා බුදුරජාන් වහන්සේ ළඟ පෙනී සිටිලා ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ඒ මුල් කරගෙනම ධර්ම දේශනා කෙරුණා ඒ වෙලාවේදී මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කිව්වේ ගෙම්බා ඊට ඉස්සෙල්ලාත්මේ ගෙම්බි දෙයියෝ එහෙම නෙමෙයි ඒ ගෙම්බා වෙලා හිටියේ නිසායි මණ්ඩුක දිව්‍ය කියන නම ආවේ ඒ දිව්‍ය පුත්‍රයා එතකොට විශේෂිතක උප්පත්තිය ලැබලා තියෙන්න ඕනේ. ප්‍රඥාව මතුවලා තියෙන්න ඕනේ. පඤ්ඤාවන්තා සායන් ධම්මෝ කියන ටික ලබන්න හේතු වාසනාවන්ත දෙවියෙක් වෙන්න ඕනේ ඉස්සෙල්ලා අද්දැවේ ගෙම්බා වුණා. එහෙනම් හිතාගන්න මේ මිනිස්සය කොතන ඉන්නවද කියලා අපිට කියන්න පුළුවන්ද? සමහර අය කියනවා බොහෝ කාලයක් පෙරම් පුරන්න ඕනේ. නිකම්ම බලපන්න බෑ, සෝවාන් වෙන්න බෑ. ඔය වගේ විවිධාකාරයෙන් අධෛර්යයටපත් කරනවා. ගෙම්බත් පෙරුම් පුරලා තිබිලා තියෙනවනේ. නෑ එවෙලි බනහලා ඉතින් ඒච්චරයි පෙරුම් පෙරුවේ. මාර්ගඵල වන්න පෙරුම් පුරන් දුනා අර ගෙම්බත් පෙරුම් පුරලා තිබිලා තියෙන. එහෙනම් මිනිස්සු පෙරුම් පුරලා නෑ කියන්න පුළුවන්. නිසා තේරුම් ගන්න අපි මේ එක එක පද වචන නෙමෙයි ඕනේ අපිට තේරෙනවා නම්. ප්‍රඥාව තියෙනවා නම් අපිටම දැනගත්ත හැකියි. බුදුරන් වහන්සේ දේශනා කරපු මූල ධර්මයේ තිලක්ෂණේ තේරෙනවා නම් කියනකොට චතුරාර්ය සත්‍ය කියන්නේ අවබෝධ වෙන එක. ඉස්තලා ධර්ම ශ්‍රවණය කළා පූර්ව භාග නුවණ ඇති කර ගන්න ඕනේ. ඒ නුවණ මෝරලා මෝරලා ඇවිදilla තමයි ඒ තුලම තිච්ච දුක ලක්ෂණය මහා ගැඹුරට තේරිලා දුක ආර්ය සත්‍ය දැක්කා වෙන සත්‍යයටපත් වෙන්නේ. ඒක ආර්ය සත්‍යයක් දැක්කා නම් ඊතුරු ආර්ය සත්‍ය තුනත් මේ මොහොතේම පෙරපසු නොවි දකින්නවා. ඒක ධර්මයේ පෙන්ලා තියෙනවා. අන්නේ දැක්කට පස්සේ ප්‍රඥාව බලවත් වෙනවා. ප්‍රඥාවෙන් ලෝකේ අසාරයි කියලා වැටහෙන ගැඹුරු නුවණක් එනවා. ඒ නුවණත් සමග ලෝකයේ පිළිබඳ එක්තරා මට්ටමක චන්දරාගයේ මිදීමක් වෙනවා. ආවර්ජන කරලා බලන්න හැකියාවක් තියෙනවා ඔහුට තේරෙනවා. මට මේ ධර්මාභෝධය ලැබෙන්න ඉස්සෙල්ලා මගේ හිත රාග අරමුණු වල මෙහෙමයි කැළඹුණේ ද්වේෂ අරමුණු කෙරෙහි මෙහෙමයි ගැටුනේ. ඒ තත්ත්වේ ලොකු වෙනසක් වෙලානේ කියලා Tamanටම තේරෙනවා. ඒ අන්හි තේරුම් ගැනීම තුලින් තමයි දැනගන්නේ ඇයි එහෙම වුනේ කියලා බලනකොට දකින්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මයක් තිබිලා මට ඒක අහු වුණානේ. ශ්‍රවණය කරලා දැනගන්න හම්බ වුණා. ඒ තමයි මෙච්චර කාල වෙහිලා තිබිච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තිලක්ෂණ ධර්මතාවේ අන්න ඒක දැක්කාට පස්සේ ලෝකේ අසාරයිනේ කියලා වැටහුණා කියලා යම් කෙනෙකුට තේරෙනවා නම් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මාර්ගඵල ලැබිලාද කියලා. Taman තේරුම් ගන්න. හැබැයි කාටවත් කිය කිය උද්දාමින එකක් එහෙම නෙමෙයි. ඒයින් නතර වෙන හේකුත් නෙමෙයි නිසා ඔවා කිය කිය ඉන්න දෙයක් නැහැ. චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ඉතුරු ටික සම්පූර්ණ වෙනකම් අරිහත් වෙනපත් වෙනකම් වඩන්න. කවුරුවත් ඇහුවත් ඔය මගපල් ලබලාද කියලා. කවුරුවත් එහෙම කියවල හම්බ වෙන්නේ නැහැ, දැයිනේ කාටවත් කිව්වර තේරෙන්නේ නැහැ. කියන්න ඕනකමකුත් නැහැ. පළලා බලා තියෙන එක පැත්තෙන් තියලා මෙන්න මේ කියන කියමන් ටික හරිද බලන්න කියලා අනිත්‍ය වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි හරිද බලන්න කියලා ඒක විග්‍රහ කරලා දෙන්න. ඔබලත් ඒක වැටෙනවා ඔබ එහම ගියන්න කියලා කියනවා. කවුරු හරි අපිට ලොකු එකක් නෙමෙයි අපි පොඩි උපමාවක් ඇහුවොත් ලුණු කාපු නැති කෙනෙක්ගෙන් ඇහුව ලුණු නැති කෙනෙක් ඇහුවොත් එහෙම ලුණු කාපු කෙනෙක්ගෙන් ලුණු මොන රහද කියලා එයා කොහොමද කියා දෙන්නේ ලුණු රහ තමුන් දැනගත්ත වළියට. ඔහුට ඒ දත්තේ දෙන්න ක්‍රමයක් නැත්නම් කියන්න ඕනේ. උඹ ලුණු කැටයක් ආහක මෙන්න ලුණු. කාල වැළුවට පස්සේ එයා ගහන ලුණු රහ මොන රහද? මොකෙන් කියන්නේ? ලුණු ලුණු රහයි කියන මිසක් වෙන කියන්න දෙයක් නෑ. ওই ලෞකික පුංචි උපමාවලත් එකක් කියන්න නැත්නම් නිවන නිවන් රසයි කියන මිසක් වෙන කියන්න දෙයක් නෑ. ඒක අවබෝධ කරපු කෙනාට තේරෙනවා අවබෝධ කරන මාර්ගය විතරයි පෙන්වා දෙන්න ඕනේ. නැත්නම් කවුරුවත් ඔය මගපල්ලාපල දාපුවාම ඔව් ඔව් කියලා කෑ ගැහුවල හරියන්නේ නැහැ. එහෙනම් ඒ අය ඒක විග්‍රහ කරලා දෙන්න ඕනේ. ඒකයි කාරණේ. ඉතින් දැන් අපි මේ පොඩ්ඩක් හරි කවන්නේ මේ මූලික මූල ධර්මයේ තේරුණා නම් අපි මුලදී විග්‍රහ කළා අනිත්‍ය වෙන හැටි. ඉතිර නැහැ ඉතිර නැහැ කිය කින්නේ මේ කාලේ එදා බුදුරජාන් වහන්සේ අනිච්ච වෙන හැටි කියලා හිතන් දුන්නා ඒ විදිහට අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ත සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කිය. ඒ වගේම පරිසම්බිදා මග්ග ප්‍රකරණ ආදී සංගායන ධර්ම සංගායනාරුද්ධි මේ සංගායනාරූඪ වෙච්ච පරිසම්බිදා මග්ග ප්‍රකරණ ආදී තමයි නියම අටුවා. අනික්වට අටුවා කිව්වට ඒවා ආචාර්යවාද. ඒවා හේතු ඇතුව උපකරන්න පුළුවන් ආචාර්යවාද බව. පොල්වත්තේ බුද්ධ දත්ත හාමුදුරු අටුවා විමර්ශන කියන පොතක් ලියලා ඒකේ සුගාක් විග්‍රහ කරලා තියෙනවා හේතු. ඔය අටුවා නෙමෙයි ආචාර්යවාද කියලා. පැහැදිලි සාක්ෂි ඇතුව. අන්න මුලින් තියෙන අයි ආචාර්යවාද වශයෙන් නැන යටුවා කියලා පස්සේ කිව්ව බුද්ධඝෝස හාමුදුරුවෝ ලිව්වයි කියන අටුවාවලදී. උන්වහන්සේ සමහර තැන්වලට උදාහරණ පෙන්වන්න පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සාක්ෂි ගොඩ පෙන්ලා තියෙනවා. එහෙනම් ඒකෙන් පැහැදිලිව පේනවා උන්වහන්සේ අටුවාලි යන්න ඉස්සෙල්ලා තිබිච්ච පොතක් තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන අටුවා පොත. එහෙනම් අදත් තියෙනවා නිරුපද්දිතෝ. අන්න ඒ පොතේ තියෙනවා මොනවද කේනට් එන අනිච්චා. අනිච්ච කියන්නේ මොකද්ද? ඉතින් විවිධ ක්‍රම උපාද වයට එන අනිච්චා. උපාද වයයෙන් අනිත්‍ය කියනවා කියලා උපාද වයත් විග්‍රහ කරලා තියෙනවා. මොකද්ද උපාද වය කියන්නේ උදේව්වේ කියලා විග්‍රහ කරනවා. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උදේව්වේ දකින්නේ 50 ලක්ෂණයක් දකි කිය. ලොකු විග්‍රහයක් අනිත්‍ය පිළිබඳ විග්‍රහ කරනවා. හැබැයි යෝගයෙන් පෙන්නන්නේ මොකද්ද? අර කිව්ව අට්ටි යති හරායිති jigucchati කියන කාරණා තුනෙන් යුක්ත වෙන යම් ලෝක ස්වභාවයක් ඇද්ද? ලෞකික බිහිවීමක් ලෞකික හට ගැනීමක් තියෙනවා අන්නේ හටගත් ඒවා කොහොමද හටගන්නේ මොන මොන හේතුවෙන්ද හටගන්නේ කියලා දැන ගැනීම උදේ ඥානේ. ඒ හටගන්නේම නතර කරන්නේ කොහොමද? අනේ මට නම් මේක වෙන්න එපා කිව්වට හරියන්නේ නැහැ. අනේ මන් නම් ආයෙ උපදින්න එපා කිව්වහම උපදින්නේ නැත්නම් කොච්චර ලේසිද? එහෙම කිව්වට වෙන්නේ නැහැනේ. ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. ඇවැත්නි මේ ජාති ධර්මයේ ස්වභාවයක ඉන්න සත්වයින මෙහෙම කැමැත්තක් උපදිනවා. අහෝ වතම යන්න ජාති ධම්මානං අස්සාම අනේ මට මෙහෙම ජාති ධර්මයක් පහළ වෙන්නේ නැන්නම් කියලා හිතක් එනවා. ලකෝ පණීතං ඉච්ඡාය පත්තබ්බං. ඒක කැමැත්ත උනලා හරියන්නේ නැහැ. උපදින්න හේතුවක් තියෙනවා. අන්නේ හේතුව නැති කරගත්තොත් උපදින්නේ නැතුව නැති වෙනවා මිසක්. අනේ මන්නම් උපදින්න එපා කිව්වල හරියන්නේ නැහැ. හේතුව දන්නේ නැතුව කොහොමද නතර කරන්නේ? ඒ නිසා උපදින හේතුව දකින්න ඕනේ. උපත දකින්න ඕනේ. මොකද්ද උපන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්පීඩනය. අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්පීඩනය උපන්නේ මොකක් නිසාද? උපදින්න හේතුව විග්‍රහ කළා හේතු පහක් පෙන්නනවා. අවිද්‍යා හේතුවෙන් තණ්හා හේතුවෙන් කර්ම හේතුවෙන් ආහාර හේතුවෙන් ඒ වගේම නිබ්බති හේතුවෙන් ඔය ආදි වශයෙන් විග්‍රහ වෙනවා අන්නේ හේතු පහ නිරෝධ වුණාම ඒ හට ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කඳ නිරෝධ වෙනවා. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ જાතිය නිරෝධ කරන්නේ එහෙමයි. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් හරි ගැඹුරට පෙන්නනවා. ඔය උද්‍යාවේ ඥානය කියන්නේ ඕකයි කියලා විග්‍රහ කරලා තියෙනවා. තව තැනක තව ක්‍රමයකට පෙන්නනවා උද්‍යාවේ කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාද චක්‍රයෙන් උදා වෙන හැටි දකින්න නම් උදේ දකින්න උදේ ඥානය පහළ වෙනවා. අවිජ්ජායත්තේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී කිව්ව පරිත්‍යාමපාදීන් යමක් හටගන්න හැටි උදා වෙන හැටි නුවන්ට ගෝචරුනොත් උදේ ඥානය පහළ වෙනවා අනේ පටිච්ච සම්පද නිරෝධයක් තියෙනවා අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් අන්නේ නිරෝධ ඥානෙ පහළ වෙනවා ඒ ටික හරියට දැනගත්තා ඔන්න ඕකලා කියනවා උද්‍යා විඥානීය පහළන අනිත්‍ය දැක්කා. යෝ ධම්මං පස්සේදී සෝමං පස්සේදී කිව්ව කාරණේ තොතෙන්දි හිට දෙන අනිත්‍ය දැක්කනා. උද්‍යා විඥානීය දැක්කනා. පටිච්චසමුපාදේ සා නිරෝධේ දැක්කනා. ඔය ඔක්කොම කිව්වේ එකයි. එහෙනම් මෙච්චර ගැඹුරු දෙයක් විග්‍රහ කරලා තියෙන එකක් හැඟවිලා ඉතිර නැති හින්දායි මේ මේ අනිත්‍යයි කියන්නේ ස්ථිර නැහැ ස්ථිර නැහැ කියලා විතාම කෙටි වචනෙට සීමා කරගෙන ඔය මොන මොනවා හරි කර කර ඉන්නවා. නිවන් දකින්න බෑ කිය කී. නිවන් දකින්න බෑනේ නං ඉතින්. එහෙම වුණා. හොඳින් තේරුම් ගන්නව බැරි වෙන්න හේතුව. එකක් දකින්න ඕනේ. බුදු පියාණන් වහන්සේ නම් එහෙම දේශනා කළා නැහැ. අභියෝගයක් කරලා තියෙනවා. යම් කෙනෙක් මේ බුදුන් වහන්සේ පෙන්නපු බුද්ධ දේශනාවට අනුකූලව ප්‍රතිඵල ලබනවායි කියන එක බොරුවක් ඒක වෙන්න බෑ කියනවා නම් කොයි කාලේ හරි ඒක හේතු සාධක තුනක් කියන්න කෙනෙක් නැහැ කියලා පෙන්නනවා. එහෙනම් බුද්ධ මාර්ගයේ බුද්ධ වචනේ අනුගමනය කරපු කෙනාට ප්‍රතිඵල නැති වෙන්නේ නැහැ. නැති වෙනවා කියලා හැම කියනවා නම් ඒක ධර්ම විරෝධී. එහෙනම් මේ කාලේ බුදුබණ ඇහුවට නිවන් දකින්න බෑ කියනවා නම් හේතු ඇතුව කියන්න නම් අයිතියක් නැහැ. ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ. සත්‍ය අවබෝධ කරගත්තොත් මේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවා. ඉතින් මොකද්ද දකින්නේ? දැන් අපි දැක්ක අනිත්‍ය කිව්ව මොකද්ද කියලා අට්ටියේදී පෙළෙන හැටි. විවිධ පිළීම් අපි කිව්වා. ශරීරයක් මුල් කරගෙන තමයි ඔක්කොම ප්‍රශ්නේ. මොකද ඒ හේතුව? අපි අද කාලේ හැටියට උපමාවක් ගන්නවා නම් හැම තැනම මේ පුංචි පුංචි බල්බ් වලට ස්විච් දාලා තියෙනවා. ඔය එකක් එකක් ගානේ නිමාගෙන නිමාගෙන හැමතැනම නිමගොත් ඒත් අර බල්බ් ටික නිවෙනවා. ඔය වැලේ මුල හොයාගෙන ගියාම තියෙනවා ලොකු ස්විච් එකක් මේන් ස්විච් එක කියලා. එකපාරකින් ඒක නිමලා දැම්මත් අර ඔක්කොම බල්බ් එක ඒත් නිවෙනවා. ලේසිම ක්‍රමය. ඒක නිමා ගන්න පහසුම ක්‍රමයක් තියෙනවා. කෙටියෙම ලේසියෙන් කරගන්න. අන්න ඒ වගේ ක්‍රමයක් තියෙනවා. මේ බුද්ධ ශාසනය තුල මේ ධර්මය අවබෝධ කර ගැනීමට ඔය අනිත්‍යතාවය බලනකොට අපි මේ හැම තැනම තියෙන ආසාවන් චන්ද රාගයෙන් බැඳිලා ඉන්නවා නම් හැම තැනම විවිධ මේ බාහිර ලෝකයේ හැම තැනම දේවල් වලට අන්න ඒකේ අර මේන් ස්විච් එක වගේ මුලක් තියෙනවා. ඔකොටම වඩා ආසාවෙන් බැඳිලා ඉන්න එක තමයි මේ වක්ලේ කුණු කඳ. මම කියලා අදහසක් තියාගෙන ඉතින් මේ කුණු කඳන් වලට තමයි පරිවැදීම බැඳිලා ඉන්නේ මම සහ මගේ කියන කඳන් ටික මොනවද අර jigucchati කිව්ව ටික jigu ටික මල මුත්‍ර ටික ඕකෙන් හැදිච්ච කුණු කඳන් ටික අම්මා කියන්නේ තාත්තා කියන්නේ දුව කියන්නේ පුතා කියන්නේ බෑනා කියන්නේ මාමා කියන්නේ ලේලි කියන්නේ නෑදෑයා කියන්නේ අසල්වැසියා කියන්නේ ඔය කුළු කතන් ටික තමයි. එක එක මට්ටම් වලට ඉතින් මණික කියයි රත්තරන් කඳ කියයි ඔක්කොම එක එක ඒවා කියන්නේ ඔය කුළු කතන් ටිකට. ඔය තමයි මේන් ස්විච් ටික. එක එක පුද්ගලයා වැඩිපුරම ආසා කරන කෑල්ල. ඔන්න ඕකේ තියෙන ආසාව දුරු කරලා දැම්මොත් තව ඉතුරු වෙන එකක් නෑ මහ ස්විච් එක වහපුවාම පොඩි පොඩි බල්බ් ටික නිකම්ම නිවිලා යනවා වාගේ. ලෝකෙට තියෙන ආසාව ඉතුරු වෙන්නේ නැහැ. කායට තියෙන ආසාව ඉවර කරගත්තාම. මෙන්න මේ නිසා මේ කය jigucchati කියලා දකින්න ඕනේ. මලමු වලින් හැදිලා තියෙන කුණු කඳ මිසක් මේක පෙලෙනවා මිසක් වෙන මොකද්ද වැටනා දේ කියලා දකින්න. දැන් අපි මෙහෙම හිතන්න ඕනේ. යම්කිසි කෙනෙකුට දේපොළ ඉඩකඩම් වත්කම් මොනවා හරි පොතේ තියෙන සල්ලි ඔක්කොම ලක්ෂ ගාණක් තියෙනවා කියලා කියන්න පුළුවන්. කෝටි ගාණක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඕම වෙලාවේදී ඇඟිල්ලක තුවාලයක් එනවා. තුවාලේ වැඩි වෙලා කුණු වෙනවා. දැන් මොකද කියන්නේ? ඇඟිල්ල බේරා ගන්න ඕන නම් ලක්ෂයක් විදන් කරන්න ඕන. දෙකක් විදන් කරන්න ඕන. හැබැයි මේක දවස් දෙකෙන් තුනෙන් බේරගත්තේ නැත්නම් කපන්න වෙනවා ඇඟිල්ල. කියන පරාක්කුවෙන් කියනවා කමක් නැහැ කමක් නැහැ දෙන්න ඉක්මන් කරලා ඇඟිල්ල බේරලා දෙන්න. අර ලක්ෂ ගානට වැඩිය එක ඇඟිල්ල ලොකු වෙලා වටිනවා. Tamange අත්දැකීම. හිතලා බලන්න. ඊට පස්සේ කියනවා කරන්න දෙයක් නැහැ තුවාලේ ඔඩු ගිහිල්ලා. දැන් වැලමිට ළඟින් අත කපලා දාන්න වෙනවා. ලක්ෂ 10ක් වීදම් වෙනවා හැබැයි මේ අත බේරා ගන්න තව දවස් දෙකයි තුනයි තියෙන්නේ මොකද කියන්නේ ලක්ෂ 10 දීලා අත බේරා ගන්න දඟලනවා මිසක් නෑ නෑ කවන්නේ කපලා දාලා කියන කවුරුවක් කැමති නෑ එහෙනම් ඔය විදිහට ගිහිලා බලනකොට අතක් කකුලක් හපා ගන්න නැතුව බේරා ගන්න අර දේපොළ පොතේ තියෙන මුළු සල්ලි කන්දරාව ඔක්කොමත් වැය කරනවා නම් ඒ බාහිර ලෝකේ තියෙන අපි ප්‍රිය කරන මනාප කරන ඔක්කොටම වැඩි මේ ඇඟේ තියෙන කෑලි හතර ලොකුයිනේ අත් දෙකයි කකුල් දෙකයි ඊට පස්සේ කියනවා මේ අත කැපුවේ නැත්නම් කකුල කැපුවේ නැත්නම් තව දවස් දෙකකින් උඹ මැරෙනවා මොකද කියන්නේ කපන්නද මැරෙන්න අරින්න අනේ එහෙනම් කපන්න ජීවත් වෙන්න ඕන මොකේද දාස එහෙනම් මේ මම කිව් එක රැක ගන්න. මගේ කියන හරියක් තියෙනවා මම කියන එකත් එක බැඳිලා. මම කියන මානසිකත්වයක් තියෙනවා. මම කියන ද්‍රව්‍ය වස්තුවක් නෙමෙයි. ගොඩනගාගත මානසිකත්වයක්. ඒ මානසිකත්වයේ කොටස් හැටියට මගේ මගේ කියලා මේ කෑලියකට කියනවා. කොහොම මම මේ ඉන්නේ කියලා කෑලි ටිකම පෙන්නනවා. ඒ කෑලිල කොතනද මම ඉන්නේ ඇහුවොත් අත පෙන්නුවොත් ඒකට මොකද්ද කියන්නේ? ඒක මගේ අත. මගේ දකුණු අත, මගේ වම් අත, මගේ දකුණු කකුල, මගේ වම් කකුල, මගේ බඩ, මගේ ඔළුව, ඒ ඔක්කොම මගේනේ. මගේ වකුගඩු, මගේ හදවත, ඒ ඔක්කොම මගේ වා මිසක් ඒතර මගේ වතුල මම නෑනේ. මගේ වනේ ඔක්කොම. එහෙනම් මේ මගේ මගේ කියන එකේ ලොකුවම හරිය තියෙන්නේ ඔය දෙතිස් ගුණව කොටාසේ කිව්වේ එක. දැන් මෙන්න මේ ටික තමයි අර අපි කිව්ව මේන් ස්විච් එක වාගේ වහන්න ඕන කිව්වි චන්දරාගයෙන් බැඳිලා තියෙන ලොකම ගුණ. ඔන්නෝක තමයි ඉස්සෙල්ලා බලා ගන්න දුන්නේ ලේසියට. jigucchati හැම පැත්තෙම පිළිකුල් කරන එකක් නිසා මල මුත්‍ර වල හොඳ එකක් හොයන්න තියනවාද? පරීක්ෂණය කරන්න කෝටු කෑල්ලක් අරගෙන ඉරට කෑල්ලක් අරගෙන යනවා. මල පහ කරලා ඉතින් බලනවා එකින් එක කෝටු කෑල්ලෙන් ටික ටික අහක් කර කර ඉරට කෑල්ලේ. සුද්ධ කෑල්ලක් එහෙම හොයාගන්න. ගඳ නැති එකක් හොයාලා කොහෙද තියෙන්නේ? මල මුත්‍ර මුත්‍ර ටිකකුත් තියලා පැත්තක තියලා පල්ලෙන් දැරලා හිටන් කන් හැන්දක් අරගෙන හැන්දෙන් හැන්දලන් අයින් කරලා අයින් කරලා පිරිසිදු මුත්‍ර ටික හොයනවා කොහෙද තියෙන්නේ? මාත්‍රයක්වත් ගන්න පිරිසිදු එකක් නැහැ. මොනවාද තියෙන ජීගු මල මුත්‍ර ඔය මල මුත්‍ර වලින් පිළලා තියෙන එකට කියනවා jigucchati මෙන්න මේක දැක්කනම් අනේ මේ කය කියන්නේ මේ මල මුත්‍ර ගොඩක් මිසක් යන්න හරයක් ඇති එකක් නෙමෙයි කියලා ඔන්න ඕකත් අනිච්ච ලක්ෂණයක් එහෙනම් බුදුරන් වහන්සේ දේශනා කරපු අනිච්ච දකින්න ලක්ෂණ තුන තමයි ඔය අට්ඨියති හරායති jigucchati ඒ බුද්ධ දේශනාව පැත්තකින් තියලා කායි කාගේ හරි මත කතා කරන්න ගියාම ඉතිරි නැති හින්දා ඔය කියන්නේ කියන්න ගියාම ඒවා පස්සේ හදාගත්ත බන. එහෙනම් කෙනෙකුට මේ ජීවිතය ගැන මේ කය ගැන එපා වෙන්නේ. චන්දරාගයෙන් ලොකුවටම බැඳලා තියෙන කය අනේ මෙහෙම කුණු ගොඩක් නේද කියලා දවස ගානේ බලන්න පටන් ගත්තාම අනේ මේ ලස්සන කර කර මූණ හැල කර කර පාට කර කර හදන්නේ මේ කුණු ගොඩ නේද කියලා දකින්න දවසක් එනවා. මම මේ ආශා කර කර සිප වැළඳ ගන්න මේ කුණු ගොඩක් නේද කියලා දකින්න දවස දකින්න Tamanටම ලැජ්ජා හිතෙනවා. අන්න හරායිති දකින්නවා. ඒ කරන කෝලම් වැඩ මොන බුහු වැඩද මේ කියලා ලැජ්ජා හිතෙනවා කරන්න. මල මුත්‍රා ගොඩක් නේද මේ බදාගත්තේ. මේ සිප වැළඳ ගත්තේ මේ කුණු ගොඩක් නේද කියලා දකින්නකොට ඕකට කොහොම රංකාදම් කියන්නද? නිකන් බොරු රැවටිල්න කියා Tamanටම වචන කියන්න ලැජ්ජා එනවා. අන්න ඒක කියනවා හරායි තියෙනවා. තවත් ඒ දහම් දකින්න හැටි. මේක පෙළෙනවනේ හැම පැත්තෙම. සැප හොයා හදාගත්ත එක දහස් කාර්යයක් පෙළෙනවා. මොහොතක් ගානේ පෙළෙනවා. පෙළෙන එකක් ගන්න නෙමෙයි ලැහැත්තිලා අනන්ත සංසාරේ පටන් හදා හදා ආවේ. සුව දෙන එකක් ගන්න. සුව දෙන එකක් ගන්න හැදුනහම හලකට උපකරණයේ දහසක් දුක් දෙන එකක්. අර සුව බලාපොරොත්තුෙන් දුක වහ ගන්නවා. අවිද්‍යාවේ හැටි. දැන් මෙන්න මේක දැක්කහම මොනවද කාය? ඔන්න කායේ තියෙන දකින්න. බලවත්ම කාය පහක් තියෙනවා හයක්. මොනවද? චක්කු කාය, සෝත කාය, ගාන කාය, જીවහා කාය, කාය කාය, මනෝ කාය. ඇස කන දිව නාසය ශරීරය මන කිව්ව ඔය සමූහ ටික. ඔය කාය කියන්නේ සමූහ. බාහිරක් තියෙනවා කාය ටිකක් ඔයාලට ගෝචර වෙන්න. රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධර්ම කාය. තවත් කාය හොයන ලෝකේ නැහැ. ඔය තමයි ලෝකේ. සබ්බ කාය. දැන් මේ කාය මොනවද ගන්නෙ? නිත්‍යයි සුඛයි අත්තයි කියලා ගත්තාම සත් කියලා ගත්තා. යහපත්. හොඳයි. වටිනවා. එහෙනම් කාය සත් කියලා ගත්ත දෘෂ්ටියක් තියෙන්නේ මොකක් නිසාද ධර්මයේ දැක්කේ නැති නිසානේ. කාය සත්‍ය යන දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය ඔන්න නිරුක්තිය. ওই කාය සත් කියලා ගත්තාම ওই වචන තවත් විග්‍රහ කරලා පෙන්නනවා තව ඈතට. නිරුක්තියෙන් කෙටියම ලස්සනට තෝරාගත්තා නමුත් කමක් නැහැ. මොනවද විස්තර? විස්තර වශයෙන් පෙන්වන්නේ. ඔය සක්කාය දිට්ඨිය කියන වචනේ ගත්තාම ඔක විස්තර වශයෙන් පෙන්නනවා ආත්ම දෘෂ්ටිය කියලා කතාවක් විස්තර වලට ගන්නවා. දැන් මේ ආත්ම කියන වචනේ ඒ කාලේ ඉඳලා පෙර පටන් හේතු කාරක තුනක් මුල් කරගෙන භාවිතා කරනවා ලෝකයා. මොනවද භාවිතා කරන්නේ? මේ ආත්ම කියන්නේ මොකක්ද අහපුවාම? ඒක සදාතනිකත්වයෙන් යුක්තයි. සාරත්වයෙන් යුක්තයි. ඒක අවිපරිණාමිකයි. විපරිණාමයටපත් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙ මෙහෙ කරයි ආත්ම කියන්නේ කියලා. එදා වේදයේ බබුනෝ කිව්වේ ඕකයි. ඔන්න ඒ දෘෂ්ටියට කිව්වා ආත්ම දෘෂ්ටිය. ඔන්න ඔය කියන ආත්ම දෘෂ්ටිය කියන එකක් අරගෙන ඔය ආත්මේ මේ කය නෙමෙයි කියලා හිතන සමහර අය කියනවා. මේ කය නවන කය ඇතුලේ තියෙන එකක් කියලා කියනවා. සමහර කිය නෑ නෑ මේ කයටයි තමයි ආත්මය කියන්නේ. ඔය එක එකලාගේ මත. ඔන්නෝම ක්‍රමයක් තිබුණා. ඒ වගේම කයට නෙමෙයි හිතරයි ආත්ම කියන්නේ. තව කට්ටියක් කියනවා. කය නම් මෙහෙ කැඩලා බිඳලා විනාශ වෙලා යනවා, දිරලා යනවා. හිත කියන එක, මනස කියන එක, විඥානීය කියන එක එහෙම දිරන්නේ නැහැ. අන්න ඒකයි ආත්ම කියලා තව පිරිසක් කියනවා. ඉතින් විවිධ තර්කවල් ඕවා නෙමෙයි ආත්ම කියන්නේ ඕවා ඇතුලේ ආත්මේ තියෙන ගා තව පිරිසක් කියනවා. ආත්මය ඇතුලේ ඕවා තියෙන ගා තව පිරිසක් කියනවා. දැන් මේ වගේ 20 ආකාරයකට බෙදපු විග්‍රහයක් තියෙනවා. ඕකට කියනවා විවිධ දිවිද සක්කාය දිට්ඨිය. රූපය මම වෙමි. මම රූපය වෙමි. රූපය තුල මා ඇත. මා තුල රූපය ඇත. ඔන්න රූපයේ පිළිබඳව සක්කාය හතරක්. වේදනා මම වෙමි. මම වේදනාව වෙමි. වේදනාව තුල මා ඇත. මා තුල වේදනාව ඇත. වේදනාව පිළිබඳව හතරක්. නෑ නෑ ඕක නෙමෙයි සංඥාවටයි මම කියන්නේ. තව කෙනෙක් කියනවා. සංඥාවයි මම. නෑ මම කියන්නේ සංඥාවයි. සංඥාව ඇතුලේ මම ඉන්නේ. මම ඇතුලේ සංඥාව තියෙන්නේ. ඔය ආදී වශයෙන් විවිධ ක්‍රමවේදීන් ඔය එකකට හතර ගානේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට හතරවරක් පහ 20යි 20 ආකාරයක දෘෂ්ටියක බැඳුනහම 20 දිවිද සක්කාය දිට්ඨිය කියලා ඔකට කිව්වා. දැන් අපි ওই ටික ඔක්කොම කැටි කරලා ගත්තා දෙයකට. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරම කැටි කරලා නාමස්කන්ධය කියලා ගත්තා. අර රූපස්කන්ධය කියලා ගත්තා අනිත්‍යක. නාමස්කන්ධයයි රූපස්කන්ධයයි කියලා ගත්තා මේ ගතයි හිතයි කිව්ව නැත්නම් අපි තව විදිහකින්. දැන් ওই ගත හිත දෙක සාරයි කියලා ගත් එක තමයි සක්කාය දිට්ඨිය කැටි කරලා ගත්තා. දැන් ඉතින් ඔය සාරද අසාරද කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකහම වැටහෙනවනේ. මේ කුණු ගොඩේ කොහෙද සාරත්වය? මේ කුණු ගොඩ හොඳයි කියලා හිතන හිත කොහොමද සාරත්වය කිය යුත්තේ වෙන්නේ? මුලාවක් මිසක්. එහෙනම් මේ කුණගොඩ පිළිබඳව බැඳිලා තියෙන හිතක් අවදාවත් සාරායි කියලා ගන්න පුළුවන් ද අසාරත්වය සාරායි කියලා ගත්තා නම් යමකි. එහෙනම් හිතෙන් ගන්න හරියක් හෝ ගතෙන් ගන්න හරියක් වලින් සාරත්වයක් වෙන් කරන්න ගියාම අන්න දකින්න පටන් ගන්නවා දහම් දකින්නකොට අසූචි විඩක් අරගෙන කෝටු කෑල්ලක් ඉරට කෑල්ලක් අරන් පොඩ්ඩෙන් පොඩ්ඩ පොඩ්ඩෙන් පොඩ්ඩ අයින් කරලා සාරත්වයක් ඔතනකවත් දකින්න බැරුවා වාගේ මේ කයේ කෙත් ටික වෙන් කළා, ලොම් ටික වෙන් කළා, නියපොතු ටික, දත් ටික, හන් ටික, මස් ටික, නහර ටික, ඇට ටික, ඇට මිදුළු ටික, වකුගඩු, හදමස, ඔත්නි ඔයාදී වශයෙන් කෑල්ලෙන් කෑල්ල වෙන් කරලා බැලුවත්. ඊට පස්සේ කෑල්ලක් අරගෙන ඉලා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා ධාතු හතරලත් වෙන් කළා පැත්තකට කළාත්. එකකවත් ආත්මයි සාරයි කියන්නේ එකක් නෑ කියලා දකින්න දවසක් එනවා. ඔන්න ඕක බලන්න තමයි ධාතු මනසිකාරය සහ දත්තින් සාකාරී කියලා ඒ කාලේ දුන්නේ. කර්මස්ථාන අද ඒවැ හේතු දකින්නේ නැහැ මොකද ඒක දින්නේ කියලාවත්. ඔන්න ඔහම දැක්කහම ඔය කාය සත් කියන දෘෂ්ටිය වෙලරහම කියනවා සක්කාය දිට්ඨිය ඉවරයි. එහෙනම් ඕක දැක්කේ මොකෙන්ද? ලක්ෂණ තුනක් තුලින් අනිච්ච ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණයයි අනාත්ත ලක්ෂණයයි යමක පිළිලා තියෙනවද? ඒ සියල්ල තුල සත් කියලා ගන්න දෙයක් නැහෙනි. ඒ කායයන් තුල සත් කියලා ගන්න දෙයක් නැත්නම් ඒ දෘෂ්ටිය ඉවරයි. ඔන්න එදාට කියනවා පළවෙනි ධර්මඥානී ලැබිච්ච මොහොත. යම් මොහොතක කල්යාණ විතර සම්පත්තිය ඔකට අවශ්‍යයි. නැත්නම් සත්පුරුෂ සංසේවනයේ අවශ්‍යයි. ඒ මොහොතේ තියෙන්න ඕනේ. ওই බණ ඇහෙන මොහොතක් වෙන්න ඕනේ සද්ධාර්ම ශ්‍රවණයේ ඕනේ. මනස හීනුවලින් කල්පනාවෙන් අවධානයෙන් ඔක විමර්ශනය කරමින් ඉඳත් ඕනේ. ඒ වාගේම මේ මොහොතේ ධම්මා ධර්ම ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ. එහෙම හිටියොත්. එහෙනම් ওই කාරණා හතරට කියනවා සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන සෝතාපට්ටි අංග හතර. කවදා හරි ওই ටික ආවොත් අංග හතරක් පහළ වෙනවා. මොකද්ද? බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සංඝුන් කෙරෙහි, ශික්ෂාව කෙරෙහි අවිච්ඡා ප්‍රසාද කියන උතුම් ගුණයක් පහළ වෙනවා විශාල පැහැදීමක්. ඒක හිතුවත් නැතත් ප්‍රතිඵලයක්. ඒක එනවාමයි. එහෙනම් ඒකට අවශ්‍ය කෙන මූල ධර්මයේ බුදුදහම තුල තියෙන්නේ. ප්‍රඥාව තුලින් ලැබෙන ධර්මාභෝධයත් එක්ක ලැබෙන සීලයක්. ප්‍රඥා සීල සමාධි ඒ සමගන අකම්පේභාවය. අන්න ඒක තමයි අර ගැඹුරු හරිය. පටන් ගන්නෙ මොකෙන්ද? මූල ප්‍රඥාවෙන් සම්මාදිටියෙන් පටන් ගන්නවා. ඇයි සම්මා සමාධියට ඉතින් පසුතලය හදා ගන්නවා. මාර්ග පසුතලයේ ඔන්න ඔතෙන්දි ප්‍රඥාව පහළ වෙන්න ඕනේ ආයි සම්මා ඥාන. මොකද්ද? පූර්ව භාග නුවණ පළමුව පහළ වුණා. සම්මා සමාධියට නිකන් මාර්ගයක් ආවා. මග නැන පසුව පහළ වී. සම්මා ඥාන සම්මා විමුක්ති. අන්න සම්මා ඥාන පහළ වෙන ඉලා චතුරාර්ය සත්‍ය දකින්න ඕන පහළ වෙනවා. අර සමාධිය ලැබෙනවා වනහාගෙන ඉන්නකොට ඔය ටික ලැබිලා. ඒ මොහොතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙනවා බලා ඉඳද්දී. චිත්ත ප්‍රසාදයෙන් නියම නිවන් දකින්න බණ ඇහෙනකොට ඒ සත්පුරුෂ පින්නතුන් ඉදිරියේ බණ අහනකොට කිසිම අඩුවක් නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිරෙනවා. ඒ මොහොතේ කිසිම මේ ලෝකේ ගැන මතකයක් නැති වෙලා අනේ අසාර ලෝකික හැටි කියලා අනිත්‍ය ලක්ෂණය දුක ලක්ෂණය අනාත්ම ලක්ෂණය දැකලා හිටන් ගැඹුරු ධහමකින් සම්මා ඥානයක් පහළ වුණාම දුක්ඛේ ඥානම් පහළ වෙනවා. ඒ සමගම දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියන චතුරාර්ය සත්‍ය දකින ඥානයෙන් දර්ශන ඥානය පහළ වෙනවා. ඔකර කියන සෝවාන් වුණා. සෝතාපන්න වුණා. අංගාවා වගේ කුඩා වගේ එකක් නෙමෙයි ලයිලියක් පහළ වෙච්ච එකක් නෙමෙයි. එක එක මත තියෙනවා හොම තැනින් තැන. ඔය හොඳ මනස සීබුද්ධියෙන් ඉඳලා ලෝකේ අසාරා යන්නේ මොනව අල්ලන්නද? නිදහස් වෙච්ච නුවණ පහළ වෙනා ලෝකේ අත්හැරිච්ච. කොච්චර සෑහළුද දැන් මම මොනවලද මෙච්චර කාල දැඟලුවේ මෙච්චර කාල මහා තරඟ කර කර ගහ මරා ගන්න හදා හද දැඟලුවේ මොනවා රකින්නද සම්පූර්ණයෙන්ම නෙමෙයි එන්නේ සතර අපාගත වෙන මට්ටමට තිබ්ච දූෂිතාවේ ඉවර වෙන මට්ටමට සුද්ධ වුණා ඉස්සෙල්ලා ඒ තමයි සෝතාපන්න බුද්ධිලගේ සුද්ධතාවය ඔතෙන් දාපු ගමන් මුළු පෞල් ජීවිතය අහක් වෙලා කැලේ රින් ගන්න එහෙම යන්නේ නැහැ ඒක එකලාගේ මත ඒවා. පෞල් ජීවිතේ හරි දැහැමින් සාමයෙන් ගත කරනවා. මොකක් නිසාද? වැඩක් නැති හිස් දේවල් දැන් පෞලේ කරන්නේ නැණි. ওই තත්ත්වෙටපත් වුණා නම් පත් වෙච්ච අය. ඒ අයට තේරෙනවා වැඩක නැති හිස් දේවල් වලටමයි ලැබිච්ච ධනෙ කොච්චර වේදම් කළාද? මම කාලයේ ශ්‍රමයේ ධනෙ ඔවට්නි වේදම් කළේ. වැඩක් නැති හිස් දේවල් මට මොකද? හම්බෙච්ච පඩියෙන් කීයක් ලාභය කරගෙන ඉච්චාද? වැඩක් ඇති. ඒක දැන් නිකන් බොරුවටමත් වෙන්න. මට වැඩක් නැහැ දැන් ඒවා. බොන කෙනා බීම බීම වාක්‍යත් ඇරලා යනවා. වැඩක් නැති ඇඳුම් වලට ගිය වේදන්. වැඩක් නැති කෝලම් වැඩ වලට ගිය වේදන් ඔක්කොම අත්හැරලා ගිහිල්ලා අවශ්‍ය දේ විතරක් කරන්න පටන් ගන්නවා. මොනවද අවශ්‍ය දේ? ජීවත් වීමට අත්‍යවශ්‍ය කණ්ඩ ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩ බේතක්, ඉන්න වස්ත්‍රයක්. පැවිදුණත් ඕනේ. ගිහි වුණත් ඕනේ. ඒක නැතුව බෑ මැරෙනකම්. යුතුයකම් පිටු කරන්නේත් ওই ටිකෙන්. එහෙනම් යුතුයකම් ඉඩ කරන්නලත් දැන් ධනෙ තියෙනවා. ඉස්සෙල්ලා මොනවටද? වැඩක් නැති හිස් දෙයක කාලය ගත කරලා හිටන් හම්බෙච්ච පඩිය ඔක්කොම ඉවරයි. හම්බ කරපු ආදායම ඔක්කොම නැති වුණා. ජීවන විදා වැඩි වෙන එකත් අඩු වෙනවා. සෝවාන් පුද්ගලයා ලෝකේ පහළ වුණා නම් එහෙම. කොච්චර වටිනාකමක්ද දන්නේ නැහැ. ලෞකික වශයෙන් උත් මෙලොව අභිවෘද්ධියට. පරලොව අභිවෘද්ධිය ඒකාන්තයෙන් ලැබෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? මොකල් මොන සැකේද නැති වෙන්නේ? අනේ මේ ලෝකේ නිච්චද සුඛද අත්තද කියලා තිබිච්ච සැකයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම අනිච්ච දුක් අනාත්ත කියන එක ඇත්තද කියලාකෝ තේරෙනකම්. ওই ධර්ම අවබෝධය ආවට පස්සේ ඔය සැකේ නෑ. එහෙනම් නැති වුණාම මොකද වෙන්නේ? අන්න ඒ හේතුවෙන් අටපොලක සැක නැති වෙනවා කියලා කියන වචනයක් තියෙනවා. ඒක විග්‍රහ කරලා තියෙන හැටියට ඒක තේරෙන්නේ නැත්තේ. කාංකහා දුරු වෙනවා. සංඛා දුරු වෙනවා කියන වචනේ තමයි සැක දුරු වෙනවා කියලා වචනේ කියන්නේ. ඒ අද අර්ථයට අද තියෙන හැටියට හදාගත්ත අර්ථ හදලා දින හැටි. එහෙනම් මොකද වෙන්නේ? කාංකා විදිකිච්ඡා කියන්නේ නීවරණය පාපය. ඒක අයින් කරගන්න ඕන එකක්. එහෙනම් ඒ විචිකිච්ඡා කියලා කිව්ව වචනයක් තියෙනවා කාංකා කියන එකත් එක්ක සම්බන්ධ වෙලා. ඔය කාංකා කියන වචනේත් අද සැක සැක කියන වචනෙම දාලා තියෙනවා. ඊට වඩා වැඩි දෙයක් ඔතන තියෙනවා. බුදුන් දකින්නේ ධර්මයේ දැකලා. ධර්මයේ දකින්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් සත්‍යය දකිනකොට අනේ මෙබඳු උතුම් සත්‍ය ධර්මයක් කවුද දේශනා කළේ ලෝකෙට? අන්නේ උත්මයා කොච්චර වැදගත්ද? ඒ උත්මයා කොච්චර ලෝකානුකම්පාවෙන් මේ සත්‍යය වෙලා දුන්නාද? ඒ උත්මයා නිසා දමාත් බේරුණානේ මෙච්චර කාලයක් ගිහිල්ලා. ඊළඟ ඒ උත්මයාගේ වටිනාකම මොනවා මනින්නද? ඒ උත්මයාට කියන්නේ ලෝතරා බුද්ධ කියලානේ. ඒ ලෝතරා බුද්ධ කියන වචනයක් තමයි කියන්න හිතෙන්නේ නැහැ. උත්තම නාමයක් තියලා මිසක් කියලා හිතෙනවා. මොකද වෙන්නේ? අවීච්ඡා ප්‍රසාදේ පහළ වෙලා. අවීච්ඡා ප්‍රසාදේ කියන්නේ නොසැලෙන පැහැදීම කිය කිය ඉන්නවා. ඉච්ඡ බව අව වෙලා. මොකක් නිසාද? නිත්‍යයි සුඛයි අත්තයි කියන මුලා දෘෂ්ටියේ ඉන්න කාලේ ලෝකේ වටිනාකම අසීමිතයි. ඉච්ඡතාවේ කැමැත්තෙන් බැඳිලා ඒ නිසා ඇලෙනවා, දැවෙනවා, ගැටෙනවා ඉවරයක් නැහැ. පිච්චෙන මනසකින් හිටියේ. වික්ෂිප්ත මනසකින් හිටියේ. දැන් මොකද වුනේ? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි දැක්කලා පස්සේ ඉච්ඡ බව භංග වෙනවා. ඉච්ඡාව වෙනවා. එතකොට ඇති වෙනා විශාල සැනසුමක්. කවද්ද මේ තරම් නිමුනේ? කවද්ද මෙච්චර සැනසුනේ? මේ සත්‍ය ධර්මයේ දැක්කාට පස්සේ අසාර ලෝකේ අත්හැරනකොටම මේ සැනසුම ආවනේ. අන්න ප්‍රසාදේ අවෛත්‍ය වීමේ අන්නේ අවෛත්‍ය වීමේ නිසා දකින්නේ මොකද්ද? ඒ උත්තම මාර්ගයේ දුන්න පළවෙනි උත්තමයන් වහන්සේ ලෝකෙට දේශනා කළා නම් ඒ තමාගේ ප්‍රසාදයේ තුලින් මයින්ව වැදගත්කම බුදු පියාණන් වහන්සේගේ වැදගත්කම දකිනවා මේකද කියනා බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ අනි මේ ධර්මයේ කොයිතරම් අගේද තව කෙනෙක් මේක වටහා ගත්තොත් ඔහුත් මේ தත්ත්වයටපත් වෙනවනේ. මේ ධර්මයේ වටිනාකම මොනවයන් කියලා නිම කරන්නද? විමුක්තියට තියෙන එකම මාර්ගය මේ ධර්මයේ කියලා දකිනකොට අර ප්‍රසාදී ධර්මයේ කෙරෙහි පිහිටනවා. ඉතින් මේ බඳු උත්තම ධර්මයේ ඇසුරු කරන උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයක් ඇත්නම් ඒ සංඝ රත්නය කොච්චර නිවිලාද සැනසීලාද? ඒ සංඝ රත්නයේ ලෝකෙට කොච්චර නිදානක්ද? මේ සත්‍යදාවේ ලෝකෙට ගෙනත් දෙනවා නේද? මාත් අද මේ බණපදයක් අහගත්තේ වඳු උත්තමයන් වහන්සේලා නිසා නේද? ඒ වරපුර නිසා නේද? කියා දකින්නකොට සංඝේ අවිච්ඡා ප්‍රසාදේනවා. ඒතොර දකින්නවා. ශික්ෂණය වෙලා තියෙනවා. මොකක් නිසාද? අසාර ලෝකේ අත්හැරීමෙන් නොවැළීමේ මිදීමෙන් ශික්ෂා කියන්නේ නිවන. අන්නේ නොවීමේ සැනසීමේ ස්වභාවය කොච්චර වටිනවා කියලා දකිනකොට සික්ඛා පිළිබඳව ඔය අවිච්ඡ ප්‍රසාදේ නැගෙනවා. මෙන්න මේ ටික නැගෙනකොට මොකද වෙන්නේ? විශාල ප්‍රසාදයක් ඇති වෙනවා. මෙච්චර කල් ගණන් නොගත්ත කාරණා ගණන් ගන්නවා දැන්. මොකද්ද කලේ? කංක කිව්වේ මොකද්ද? ක අංක කංක හැබැයි මම දන්නේ පාලි පද බෙදීම කොහොමද කියලා. ඕක තමයි නිරුක්තිය නැහැටි. කංකහ ක අංකහ කංකහ අංකයක් දෙන්නේ නැහැ. මොකද ඒ වචනේ අපි ළඟ අදක් තියෙනවා. කවුද ඔක ගණන් ගන්න? අංකයක් දුන්නේ නැහැ. කංකා වුණේ ඔහොමයි. ඔය කියන බණ කවුද ගණන් ගන්නේ? ධම්මේ කංකති උනේ එහෙමයි. ඔය හාමුදුරුව කවුද ගණන් ගන්න? සංඝේ කංකති උනේ එහෙමයි. අනේ ඔය කියන පිස්සු වැඩ නිවන මොකද්ද ඔය කියලා මල. ඔයිට වල කොච්චර හොඳ කරේ අද්දාගෙන ඉවිලා හිට ඉමේ බයින්න තියෙනවනේ. නිවන ගණන් ගන්නෙත් නැහැ. කංකා ක අංක අංකයක් දෙන්නේ නැහැ. ඔන්න ඔය ධර්මයේ සත්‍යයට අංකයක් දෙන්නේ නැති මොට්ට මෝල්ලු. උන්ට තියනවා කංකා උන් කරන වැඩ මොනවද? නිච්චයි සුඛයි අත්තයි කියන මුලායටපත් වෙලා හිටන් ඒවට කරන කටයුතු කර කර යනවා මිසක් ඔන්න ඔකට කියනවා විචිකිච්ඡා. ওই දෙකම පව්. ওই දෙකම මාර්ගයේ වැහෙනවා. කාංකා විචිකිච්ඡා වැරදි කිව්වේ ඔන්න ඕකයි පව් කිව්වේ. ඔන්න ඕක සම්පූර්ණ ආර්ය බුද්ධිලයාගෙන් ওই දහම් අවබෝධයත් එක්ක ඇරලා යනවා. ඔන්න ඕකට කියනවා විචිකිච්ඡාව සදාහරම දුරු වුණා. කාංකා විදිකිච්ඡා නෑ කිව්වේ ඕකයි. ධර්මයේ කෙරෙහි සැක නෑ කියලා ඔක කියනවා. තේරුම් කරලා දෙන්න ක්‍රමයක් නෑ. ඊට පස්සේ කියනවා සැකයක් නෑ කියන එක තේරුම් කරන්න ගියාම මොනම දේ කරවත් ඒ සෝවාන් නම් සැක කරන්නේ. හැබැයි මහා නාම කියන සාක්‍ය කුමාරයා සෝවාන් වෙච්ච හත් අවුරුද්දෙන් සෝවාන් වෙච්ච කෙනෙක්. මේ සෝවාන් වෙලා හිටපු සාක්‍ය කුමාරයා බුදුරන් වහන්සේ හම්බෙන්න නිතර එනවා. බණත් අහනවා. සංඝයා වහන්සේලා ඇතුලේ ඉන්නවා අපපස්ථානත් කරනවා. හරි චිත්ත ප්‍රසාදයකින් ඉන්නවා. ওই තරුණ කාලේදී එක දවසක් ඇවිදලා බුදුරන් වහන්සේට කියනවා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ මේ සංඝ රත්නයේ ඉදිරියේ මේ ධර්මයේ ශ්‍රවණය කරමින් ඇසුරේ ඉන්න කොට මට හරි සාන්තයි. හරි නිමිලා ඒ වුණාට ස්වාමීනි ඇත්හලට යනකොට අස්හලට යනකොට ඒ වගේම තවත් කඩ වීදිය වලට ගිහිලා තමන්ගේ කටයුතු කරන අය බලපුවාම ඒ වෙලාවේදී මට ඇති වෙන මානසිකත්වයේ බැලුවොත් එහෙම සමහර ඒලාට සේවකින්න දොස් කියනවා වැඩ හරියට කරන්නේ නැතුවාම ඒ වෙලාවේදී තරහ එන ගතියක් එනවා මෙන්න මේ වෙලාවේදී බයක් හිතෙනවා මලොත් එහෙම මං අපායයි කියලා මොන සැකේද ඇරලා තිබුණේ එහෙනම්? අපායයිද කියන සැකේ ඇරලා තිබුණෙත් නැහැ. ඊට පස්සේ තව දෙයක් වෙනවා. මහා නාම බය වෙන්න එපා, මහා නාම බය වෙන්න එපා. මේ වටිනා දහම ඔබ අවබෝධ කරලා තියෙන්නේ ඔබ අපායන්නේ නැහැ කවදාවත්. ඒක වෙන්නේ නැති දෙයක්. දැන් බුදුරන් වහන්සේ මෙච්චර දේශනා කරපුවාම සැකෑරුණා නම් ආයිත් ඇදින් දවසක් කියනවා. අනේ ස්වාමීනි ඒ වුණාට ඒ විලාදි මම මැලොත් එහෙම අපායයි කියලා මට බය හිතෙනවා කියලා ආයිත් කියනවා බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේ නැවත කියනවා මහානා බය වෙන්න එපා මහානා බය වෙන්න එපා තුන් වතාවක් කියනවා ඔබට එහෙම එකක් වෙන්නේ නැහැ. කෝ පිළිගත්තද? ඒ සැක ඇරුන්නේ නැහනේ. නැවත දවසක් ඇවිදලා කියනවා. තුන්වෙනි වතාවට. බුදුරන් වහන්සේ සල්ගස් දෙකක් පෙන්නලා කියනවා. මහා නාම අර සීත් පීත් නැති තල් ගහට කිව්වනම් මම ධර්මාභිසමී ලැබලා තියෙනවා කියලා. සියක් අවුරුද්දක් ওই සල්ගහත් එක නිර්පදිතව ජීවත් වෙනා මිනිස්සු ගැන කවර කතාවද? ඔබ බය වෙන්න එපා. ඔබ කවදාවත් අපාගත වෙන්නේ නැහැ. ඊ අපාගත වීමට හේතු වෙන්නා වූ යම් කිසි දහමක් තිබුණා ඔබ ඒකේ නිදහස්. මෙහෙම කිව්වට පස්සේ අර සැක ඇරුණි. යා ලෝක සම්මත සැකේ නම් එතක තිබුණනේ සෝවාන් ගිලා හිටපු මහා නාමට. එහෙනම් මොකද්ද තිබුණ නැත්තේ? කාංකා විතිකිච්ඡා. ඒ කියන්නේ බුදුරන් වහන්සේ ගණන් ගන්නවා. ඒ කියන්නේ බුදුරන් වහන්සේ කෙරෙහි භක්තියෙන් ගෞරවයෙන් කටයුතු කළේ. අනිත්‍යයි කියන එක ගණන් ගන්නවා. ඒක නා වෙනස් වෙන්නේ නැහැ. දුක්ඛයි අනාත්තයි කියන එක නම් කවදාත් වෙනස් වෙන්නේ නැහැ. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. කොයි වෙලාවකවත් මාර්ගඵල ලාභී සෝවාන් වෙච්ච කෙනෙක් අනේ මට නිච්ච දෙයක්ත් තියනවාද කියලා හිතෙනවා වෙලාවට කියලා. එහෙම එකක් නම් කියෙන්නේ නැහැ. මේ අනිච්ච දේ දුකයි කිව්වට මේක සුඛයට හේතු වෙන එකකුත් තියනවනේ. එහෙම එකක් තියෙන්න පුළුවන් නේ කියලා එහෙම එකක් ඉන්නේ නැහැ කවදාවත් සෝවාන් උච්ච සම්පත. අනත්තං අසාර කට්ටේනාති. අනත්තා කියන්නේ සාරයක් නැහැ හරයක් නැහැ. මේ ලෝකේ අහවල් තියෙන හරයක් තියෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන් කියලා කවදාවත් එහෙම වචනයක් එහෙම දෘෂ්ටියක් එන්නේ මෙන්න මේ தත්ත්වය තමයි සෝතාපන්න පුද්ගලයාට ලැබෙන විදේසත්වේ. එයා දන්නවා මම මේ ධම් අවබෝධය ලබා ගත්තේ ඉඳගෙන ඉඳලවත් හිටගෙන ඉඳලවත් සක්මන් කර කර ඉඳලවත් එහෙම එහෙකින් නෙමෙයි. සිල් සමාදන් වෙච්ච හින්දාවත් එහෙම නැත්නම් සිල් වෙන එකක් කරපු හින්දාවත් නෙමෙයි. බනහලා හොඳ සීනුවණින් මෙනෙහි කරනකොට මට ප්‍රඥාවට වැටහිලායි මේ தත්ත්වය ලැබුණේ. මේක ප්‍රඥා මූලිකයි. චරිත මූලික නෙමෙයි. මෙන්න මේක දකිනවා. කොච්චර වෘත පරාමර්ශනය කර කර හිටියත් ප්‍රඥාව පහළ වුණේ නැත්නම් ධර්මාභෝධය ලබන්න බෑ කියලා දකිනවා. එහෙනම් මාර්ගඵල අවබෝධයේ ප්‍රඥා මූලිකවයි සිද්ධ වෙන්නේ කියන වචන ගැන සැකයක් නැහැ. වෘත පරාමර්ශයෙන් වෙන් ගුණා. නිවන් දකින්න වෘත පරාමර්ශනය කරන්න ඕනේ කියන ප්‍රශ්නේ නෑ දැන්. හැබැයි උපනිශ්‍රේ වෙන වෘත තියනවා දන්නවා. මොන වෘතේ රැක්කත් ප්‍රඥා පහල කරගත්තොත් තමයි නිවන් දකින්න කියලා දන්නවා. ප්‍රඥාව නැත්නම් එහෙම මොන වෘතේ රැක්කත් නිවන් දකින්න බෑ කියලා දන්නවා. ඔන්න ඔය ටික සෝවාන් පිටිරට සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලම්මත පරාමාස කියලා ඔය ටික අහක් කියලා සුද්ධ වෙනකොට ඔන්න ඔය ටිකයි එන්නේ. ඒක අපි ඔය ඊට වඩා තවත් මේකට විග්‍රහ කරන්නේ පළවෙනි ප්‍රශ්නේම තමයි අද උගාක් විග්‍රහ කළේ. අත්‍යවශ්‍ය වෙන දෙයක් නිසා